මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න කාමේ එගොඩ හේනේ ගෙදර හීන් එක නොහොත් හීන් බණ්ඩා කියන විත්තිකාරයා ම්ම් ඈ ආරච්චිල මස්සිනා කවුරු හරි විත්තිකාරයා වෙන්නේ වැරද්දක් කෙරුවා කියලා ඔප්පු නැයින් පස්සේනේ ඕන් ඉතින් උඹ මට නීති රෙගුලාසි උගන්වනවා ඈ එතකොට මේ වැරැද්දක් කරලා පැනලා කැලේ බිඳගෙන වඳුරෙක් වගේ දිව්ව මේ කොළු ගැටියා කවුද? ඈ? හරි හරි ඉතින් මේ කොල්ලා කියනවනේ මු කිසිම වැරැද්දක් කරුවේ නැතයි කියලා. එහෙමනම් ඇයි ඒ වැදගත් දරාලහාමි මට පැමිණිලි කෙරුවේ? මූ ඒ රාලහාමිගේ ගෙදර පිටිපස්සේ තියෙන කොටු තාප්පේ උඩට නැගලා එවිකම් කෙරුවයි කියලා. හ්ම් ආන්න ඒක තමයි මුල්ම වැරද්ද. කොට තාප්පේ. කොට තාප්පේ නම් මුල්ම වැරද්ද. ඇයි මේ මගේ කඩේ වැඩ කරන සේවකයා ඒකට අල්ලන්නේ? ඈ ආරච්චිල. වෙදරාලාමි ඇයි ඒ කොට තාප්පේ උස් කරලා බැන්දේ නැත්තේ? මේ මස්සිනා මුව නිදහස් කරන්ට. මේ බලනවා මුදියන්සේ මට මේ පැලැස්සේ කවුරු මොන විදිහේ පැමිණිල්ලක් කීවත් කෙරුවත් ඒ ගැන හොඳට හොයලා බලලා තමයි මං ඒක මහතැන් වලට බාර දෙන්නේ. හරි හරි හරි කියමුකෝ. එතකොට මේ මගේ කඩේ එදා උදේ ඉඳලා වැඩ කර කර හිටිය මේ සේවකයා අධිකාරයා සේවකයා නෙවෙයි මූ ආ එගොඩ හේනේ ගෙදර හීම් බණ්ඩා කියන මේ වැඩිකාරයා අල්ලලා පොලෝසියට බාර නොදුන්නොත් <laughs> පොලෝසියට නෙවෙයි මස්සිනා පොලිසිය පොලිසිය. <laughs> මේවා හොඳට කියන්ටනේ මගේ පුතා සිරිමල් බෑන කරගන්ට මං ඒ කාලේ ඉඳලම කීවේ. ඔහොම වැරදි විදියට රාජකාරිය කරන්ට ගියොත් නම් <laughs> මහේජන්තතුමා ඔය ආරච්චිලකම දෙයි වෙන කාට හරිය. <laughs> අප්පච්චි. ඒකත් එහෙමද? හ්ම්. දැන් මේ මුදියන්සේ දන්නවනේ මට වඩා දේවල් ඈ තේරුණාද මස්සලා පොලෝසිය නෙමෙයි හරි වචනේ පොලිසිය පොලිසිය <laughs> පොයන්න ලියන්න සියන්න යයන්න පොලිසිය <laughs> හරි හරි හරි උඹ මගේ මායියා ලොකුටත් වඩා හපන්නේ ඈ ලොකූට මං කියන ලියන දේවලට එක අකුරක් හරි වැරදුනොත් කෑ ගහලා ඒක හදනවා. ඒකෙන් පේනවනේ ඉතින් ආරච්චි මත්තිනා ඔය ගම්මුලා දෑනිකම කරන්ට දන්නේ නෑ කියන එක. කවුද කවුද කවුද කිව්වේ මං ගම්මුලා දෑනි රාජකාරිය කරන්ට දන්නේ නෑ කියලා? ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ මුදියෝ. උඹේ ඔය ඔලමුට්ටල හිනාව නවත්තගෙන මේ වැඩකාරයා කියන මේ මේ මේ මේ මොකද්ද බොල උඹේ නම? හීම් බණ්ඩා. අන්න හරි අන්න හරි. නෑ නෑ නෑ නෑ නෑ වැරදි වැරදි. මේ මොකක්ද උඹේ පෙළපතේ නම? ඈ කතා කරපිය. මොකද්ද පෙළපොත කියන්නේ? මට එහෙම එකක් දුන්නාය. මේ බලපං හීම් බණ්ඩා. උඹ කාගේ කවුද? උඹේ වාසගම මොකද්ද? උඹට මේ මුවන් පැලැස්සේ රස්සාව දුන්න මිනිහගේ විස්තර මොනවද? උඹ දන්නව නේද ඒවා? ඈ මේ මේ මේ ඒ හැරිය මම බලා ගන්නම් මසිනා. මේ මගේ කඩේ වැඩ කරපු හීම්බණ්ඩ කියන සේවකයා කිසිම වැරද්දක් නොකර හිරබාරයට තියාගෙන කිසිම තේරුමක් නැති පුරස්න අහලා මේ අහිංසකයා බය කරන එක වැරදීනේ නැද්ද? ඒවා හරිද වැරදිද කියලා තෝරන්නේ මහතැන් වලින් උදියෝ ඒ හින්දා නොඉතින් කාටද කියන්නේ? බොලන් මුදියන්සේ උඹේ මේ කඩේ මැනේජර් කියන කොල්ලා නෑ නෑ මන් නෙවෙයි මැනේජර් කොයිනියක් මැනේජර් රාලාමි ආ හරි හරි උඹලා ඔක්කොම එක පොදියට අහු වෙනවා කොල්ලෝ එක පොදියට අහු වෙනවා උඹේ පෙළපත මොකක්ද කියලා නොකීවොත් නේද ඈ උඹ විතරක් නෙවෙයි උඹට රස්සාව දීපු අර මුදියන්සේ මුදලාලිතෝ ඒයි හීම් බණ්ඩා මිනිහෝ අර අවුවේ වේලෙන්ට තියාපු ඒවා අදත් තෙමිලා දියබත් වෙන්න කලින් දුවලා ගිහින් ඒවා ඇතුළට ගනින් ඒත් මං කොහොමද දුවන්නේ මේ ආරච්චිලා උන්නාන්සේගේ හැරමිටි ආරස් කරගෙන ඉන්නවනේ හැරමිටියක් නෙවෙයි බොල මේක බස්තමක් හැරමිටි ගහන්නේ නාකි මිනිස්සු මං නාකිද බොල කතා කරපියේ ඈ මං නාකිය ආරච්චල කෙනෙක් වගේද බොට පෙනෙන්නේ? නැත්තම් මේ බස්තම කරකෝ කරකෝ යන ලෝකෙක් වගේද? ඈ කියාවිය. මම මං නාකිය කිව්වොත් මට දෙන දඬුවම උගල් ලොකු වෙයි මගේ හිතේ. එහෙනම් මම ඈ බොල ඈ බොල උඹ මොන මොනවද කොඳුරනවා මං දැක්කා මිසක් ඒව මට ඇහුනේ නෑ තේරුණාද මුදියන්සෙන්ට කලින් දීපන් උත්තර මං අහපු ප්‍රශ්නෙට මට මතක නෑ ඒ අහපු ප්‍රශ්නේ ආයි බොවන් මේ බලාපන් මගේ මූණ දිහා මගේ මේ උඩු රැවුල දිහා මගේ මේ ඇස් කණ්ණාඩි දිහා මගේ මේ රාජකාරී කෝට් එකේ තියෙන පිත්තල බෝත්තම් බොඩ පේනවද පේනවද මෙවුවා මං එසේ මෙසේ කෙනෙක් නෙවෙයි බොල හා මගේ වයස කීයක් කියලාද බොට පෙනෙන්නේ අපි එහේ හාඳුන්නේ තමුන්නාන්සේගේ වයස 30ක් වගේ මට පේන්නේ ආයිබුවන් <laughs> ආහන්න හරි. ආන් හරි හිම්බණ්ඩා කොල්ලෝ. මං උඹට දැනට යන්ත දෙන්නම්. හැබැයි පුතෝ උඹට බෑ මගේ අනසකවලට පිටුපාලා පැනලා යන්න. බොට තේරුණාද? ඇයි බැරි? උඹට විරුද්ධව මේ මුවන් පැලැස්සේ ලොකු කෙනෙක් ගම්මුලා දෑනියා කියන මට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. බා මේ මේ අපේ මුදලාලි මහත්තයා එනවා. දැන් මම යන්නම්. ඒ ඒ ඒ හිඟක බොට බෑ මේ මුලා දෑනියා කියන මගේ අවසරේ නැතුව එක අඩියක්වත් එහාට යන්න. හිටපන් හිටපන් හෙල්ලෙන්නේ නැතුවම. හිටපිය. හේම් බණ්ඩා උඹ තාමත් ඔතන හිටගෙන ඉන්නවනේ. බලාපන් බලාපන් අහස කළු කරගෙන එන වැහි මන්දාරම දිහා. මේ ඕක දැන් කඩා වැටුනොත් අපේ වෙලදාමට අර අවුවේ වේලෙන්ට දාලා තියෙන අල ಜಾති බේත් කොළ ಜಾති මිරිස් ಜಾති සේරෝම තෙමිලා විනාශ වෙයි. තේරෙන්නේ නැද්ද? ඊට වඩා ලොකු විනාශයක් වෙයි. මේකා මේ මේ මේ මේ මොකද්ද බලමුබේ නම කතා කරන්නේ හීම් බණ්ඩා. ආ හීම් බණ්ඩා කියන මෙන්න මේකා පැලැස්සේ ඉන්න වැද්දගත් වෙදරාළහාමිගේ ගෙදර පිටිපස්සේ තියෙන කොට තාප්පේ උඩට නැගලා මේ මං ඉස්සෙල්ලත් කීවා ඇයි ඒ වෙදරාළහාමි තාප්පේ කොට නොකර උස් කරලා බැන්දේ නැත්තේ කියලා. දැන් බලනවා දැන් බලනවා මේ ආරච්චිලගේ පරණ වලව්වේ තාප්පේ කොච්චර උසද කිසි කෙනෙකුට බෑ ඒක උඩට ලිය තියෙන නගින්ට. තාප්පේ කොට උනත් උසුනත් ඒක උඩට අවසර නැතුව නගින්ට කාටවත් බෑ. කාටවත් බැරි නම් කොහොමද මේ ඊම් බණ්ඩ ඒක උඩට නැග්ගයි කියන්නේ? මේ මස්සිනා මෙන්න මේ කොල්ලට යන්ත දෙන්න. නෑ නෑ නෑ නෑ මම්මූට යන්ත දෙන්නේ නෑ පැමිණිලි කාර්යය නැකල්. මං අහන්නේ මොකද්ද මේ හීම් බණ්ඩා කරපු වැරද්ද? මේ උඹ වෙදරාලා හැමගේ තාප්පේ උඩට නැගලා ගේ ඇතුලේ තිබ්බ දෙයක් හොරකම් කෙරුවද? හ්ම්? කාණ්ඩේ දෙයියන් බල්ල මං කිසිම දෙයක් හොරකම් කරුවේ නෑ. ඇහුණද ආරච්චි මස්සිනා? ඇහුණද? හීම් බණ්ඩා කිසිම දෙයක් වෙදරාලාමගේ තාප්පේ උඩට නැගලා හොරකම් කරුවේ නෑ. ඒ හින්දා මේක නිදහස්. නඩුව ඉවරයි. නේකම් <laughs> පල් වෙන නඩුගෙන්ට එපා කියලා ගන් සභාවෙන් මීට කලින් කීතරයක් අවවාද කෙරුවා මතක නැද්ද? ඒ වුණාට මම මේක ලේසියෙන් අරින්නේ නෑ මොලියන්සේ. බාගෙදා මේකා ලොකු හොරකමක් කරන්නට ඇති. එහෙම වුණොත් මූ කිරිමෙල් කාරෙක්. හ්ම්? කිරිමෙල්ද කිරිමිනෙල්ද? ආ හරි ඒ දෙකෙන් කොයි එක හරි. මේ බලනවා මුදියන්සේ. මේ ගොඩ හේනේ ගෙදර හීන් එක නොහොත් හීම් බණ්ඩා කියන පුද්ගලයා පුද්ගලයා ඈ මේ පුද්ගලයා මොකද්ද කරපු වැරද්ද ඒක වැරද්දක් නෙවෙයි ආ ඒක වැරද්දක් නෙවෙයි මේ විත්තිකාරයා විත්තිකාරයා වෙලා නැහනේ තාමත් මේ හීම් බණ්ඩා සැකකාරයෙක් ආ හරි මොකක් හරි. ආ මේ මුවන් පැලසේ මහවැදරාළගේ ගෙදර හුසිය පැත්තේ තියෙන කොට තාප්පේ උඩට නැග්ගේ ඇයි? අන්න. ම්ම් අන්න ඒකට උත්තර දෙමු බලන්න. මේ මුදියන්සේ මහලමට කියනවා මම මේ ඈතින් ඉන්න අහනවා. ඒ බණ්ඩා මේ මං උඹට සමාව දෙනවා මට ඇත්ත කිව්වොත්. ඇයි ඇයි උඹේ තාප්පේ උඩට එදා නැග්ගේ? ඈ ඇයි? ඇයි උඹ ඒ තාප්පේ උඩට එදා නැග්ගනම් ඇයි නැග්ගේ? හොරකම් කරන්ට නෙවෙයි මන් නැග්ගේ. ඇත්ත කියාපන් හේම් බණ්ඩා මට බොරු කීවොත් උඹ ලොකු අමාරුවක මාට්ටු වෙනවා. උඹේ රස්සාවත් මං වෙන කාට හරි දෙනව ගොයියෝ. එපා ඒ පමුදලාලි මාත්‍යෝ අනේ අම්මම් බල්ල මම මේ කියන්නේ ඇත්ත. හ්ම් ඉවරයක් නැද්ද ඔය හොරගෙඩියාගේ කතාව ඈ? විනාඩියක් දෙන්න ආරච්චි මස්සිනා. තිබහනම් ඔය මේ කඩේට ගිහින් අර ඔරෙන් බාරලි ඉල්ලගන්ට මේ මගේ මැනේජර් කොයිනිගෙන් මම බොන ඔරෙන් බාරලි කියන්ටකෝ මං මං ඇත්තම කියන්ටද මුදලාලි මාත්‍යෝ මේ පොඩ්ඩක් ඉඳහන් ආරච්චිලා ඇතුළට යනකයි. දැන් කියහා. මං මං වේදනාලාමිගේ ඒ කොට තාප්පේ උඩට නැග්ගේ එක ඇත්ත. ඇයි නැග්ගේ? මොකුත් හොරකම් කරන්ටද නැත්තම් වෙන මොකකටද? ආ හේ මුදියන්සේ කෝ කෝ කොහෙද ඒවා කොහෙද ඒවා ඈ මේ ඔය මගේ මැනේජර් කෙල්ල කොයිට මෙහාටෙන්ට කියන්ට මම මේ හීම්බණ්ඩගෙන් ප්‍රශ්න කරලා ඉවර වෙනකල් ඉන්න බැරි නම් ඊට පස්සේ මොකද වුනේ? එදා අපේ කඩේ බඩු ගන්න ආපු හුලඟයි දිගයි කේතයි තව කීප දෙනෙකුයි කිව්වා මේ බිසෝ කියන ඒ ළමා තැනීට යාළු වෙලා හිටිය නාමල් කියන ගුරුන්නාන්සේ දරුවෙක් දීලා පැනලා ගියා කියලා මොනවා හ්ම් ඉතින් ඒ ගැන හොයා බලන්න උඹව ඇරියේ කවුද මේ හිම්බණ්ඩා මෙහෙ බලන්න මෙහෙ බලන්න ඇයි උඹ ඒ තාප්පේ උඩට නැග්ගි අන්න ඒකයි මට දැනගන්න ඕන අනේ බුදු මහත්තයෝ මේක නම් අහන්න එපා කොයිනියක් අගෙන් හොඳද ඔහෙ ඵලයන් කොයිනික් ගෑවිලාද මේ පට නැවිල්ලට නෑ මමයි ඒ අක්කට කිව්වේ කඩේ බඩු ගන්න ආපු මිනිස්සු බිසෝට බබෙක් නැත්තම් ඇයි නලවන්නේ කියලා hina වෙනවයි කියලා හරි. ඒ පාර උඹ මොනවද කීවේ? කොයිනි බොට මොනවද කීවේ? මේ මේ මේ ඔය ඔය කඳුළු පිහගෙන හොඳින් කතා කරපන්. මං උඹට සමාව දෙන්න. ඔව්. හැබැයි ඉතින් බොරු කිව්වත් උඹ ගෙදර. තේරුණානේ? එහෙයි. මට කොයිනි අක්කා කිව්වා ඒ මිනිස්සු කියාපු කතාව ඇත්තද? බිසෝට බබෙක් ඉන්නවද කියලා හොයලා බලන්න කියලා. හ්ම් හ්ම්. හරි. ඒ හින්දා එදා හවහ උඹ ගියා වෙදරාලහාමිගේ වෙදමැදුරේ කොට තාප්පේ උඩට හේයි ම මම යනකොට මට ඇහුණා ඒ බිසෝමැණිකේ බබෙක් නලෝනවා මොනවා උඹ දැක්කද ඒ බබා කිච්චෙල්ලෙද්ද කොල්ලෙද්ද ඒ බබා ගැන හොයා බලන්න කලින් මං අහගෙන හිටියා ඒ නැලවිලි ගීතේ රන් සමනලු තටු විදහා මල් පැණි රස විඳිනු පෙනේ බිඟු කැල ගුමු ගුමු නදදී පුතුට ගීත ගායනු ඇසේ බත්තිච්චෝ පුල්කිච්චෝ ගිරාමලිති කැඳෙන්තු පුතා දොරට වඩිනාතෙක් තුරු මුදුනේ බලායිදී දොයි දොයි දොයි දොයිය පුතේ නිදානෝගෙන ඉන්න පුතේ දොයි දොයි දොයි දොයිය පුතේ නිදානෝගෙන ඉන්න පුතේ රන් සමනලු තාතු පොපියා මල් රොන් රස ඌරණු පෙනී බිඟු කැල ගුමු ගුමු නදදී පුතුට ගීත ගායනු ඇසේ දොයි දොයි දොයි දොයිය පුතේ හිනාවේවි ඉන්න පුතේ හිනාවේවි ඉන්න පුතේ දොයි දොයි දොයි දොයිය පුතේ එතකොටම වෙදරාල හාමි මට මට නොසෑහෙන වචන කියලා බැන්නා. මං පණ එපා කියලා තාප්පෙන් පැනලා කැලේ කඩාගෙන දීව්වා. වෙදරාළහාමි උඹ කවුද කියලා අඳුනගත්තද? මං දන්නේ නැහැ. හරි හරි. උඹ ගිහින් අර අවුවේ වේලෙන්ට දාලා තියෙන බේත් කොළ ගෝණි වලට දාලා කටගාවින් බැඳලා මගේ අර රහස් කුටිය ඇතුළට දාලා වරෙන්. ඒයි කොල්ලෝ කොහෙද උඹ යන්නේ? ඈ මං කේවා උඹේ පැමිණිලි ඉවර වෙනකල් එක අඩියක්වත් එහාට යන්න එපා කියලා. මමයි කීවේ හීම් බණ්ඩට යන්න කියලා. මේ බල්ගමුදියෝ මේක රාජකාරී. උඹේ ඔය සේවකයා ලොකු වැරද්දක් කරලා ඉන්නේ. නෑ නෑ ආරච්චි මස්සිනේ. මම මුගෙන් ඒ ගැන අහලා බැලුවා. උඹද මේකේ මුලා දෑනියා මමද? ඈ? අන්න ඔය වගේ වැඩ මීට කලුණුත් උඹ කරුවා මුදියෝ. <laughs> පෞගිය කාලේ ආරච්චි මාසිනාත් ඉතින් ඔయిత වඩා වැරදි කෙරුවනේ ඒව අමතක කරන්ට එපා. "හේ හීන් එක! හේ! <laughs> හීන් බණ්ඩා. හීන් එක නොවේ යාරච්චි හීන් බණ්ඩා. මොකක් හරි මොකක් හරි. මෙහාට වරේ මෙහාට වරේ. දන ගහපම් මගේ කකුල් දෙක ඉස්සරහා දන ගහපිය. හා. එපා එපා. කොල්ල දන ගසන්ට එපා. දැන් ඒ පරණ කාලේ දීපු දඬුවම් දෙන්න තහනම්. මේ අපි එකෙක්ම නේද මගේ අනසක පවත්තන්ට නොදී කෑ ගහන්නේ හ්ම් බෝලා මුදියන්සේ මේ කොල්ලා ලොකු වැරදි වැඩක් කරලා ඉන්න විත්තිකාරේ ඔය ඔය ඉතින් ආයෙත් කියනවා ඒකම මේකා විත්තිකාරයෙක් නෙවෙයි ආරච්චිලා නැතුව ඉතින් පැමිණිලිකාරයෙක්ද මේ හිම්බණ්ඩා ඒ දෙකටම අයිති නෑ මස්සිනා බෝනිකන් අර වෙදරාලාමික ගෙදර පිටිපස්සේ කුස්සිය පැත්තේ තියෙන කොටස අපේ උඩට නැගලා අන්න අන්න මූ විත්තිකාරයෙක් වෙන තැන අන්න වෙත්තිකාරයෙක් වෙන තැන කාගේ අවසරේ පිටද මූ ඒ තාප්පේ උඩට නැංගේ ඈ මේක දුරදිග ගියොත් මුදියත් වැඩිකාරයෙක් වෙන්න ඉඩ තියෙනවා ඕ <laughs> ඒකන් ඉන්ට ආරච්චි මාසිනා මං කියන්නම් මේකොල්ල හිතාපෙට නැග්ගේ කියලා. එතකොට තේරෙයි ආරච්චි මාත්‍රිනාට මේ කොළුවා අහිංසකෙක් කියලා. ඈ මූ අහිංසකෙක් කිව්වා. බලනවා මුගේ මූණ දිහා බලනවා. මූ හොරෙක් වගේ පේන්නේ නැද්ද? ඈ මූ බොරුවට අඬනවා ඒ පාර. ඒකත් පංගුවක් හොරුන්ගේ පුරුද්දක්. ආ ආ ආ මුගේ අත් ඇවුලනවා බයි. ආ බයි. ඒකත් පංගුවක් හොරුන්ගේ ওই තක්කඩින්ගේ හැටියක් නේද? ඈ කොහෙත්ම නැහැ. ආරච්චි මස්සිනා මේ කොල්ලා අර දුප්පත් පවුලක හැදිච්චි හැදිච්ච එකෙක් කිව්වා. හැදිච්ච එකෙක් අවශ්‍ය නැතුව කාගේ හරි ගෙදරක තාප්පයක් බිච්චක් උලෙන නගීද? මේක මේ පැලැස්සේ හිටියොත් මූ කවදා හරි අපේ ගෙවලුත් බිනි. පිස්සු කතා නොකිය මේ කොල්ලුවට යන්න දෙන්න. මේ කොල්ලා හොරෙක් නෙවෙයි. මොනවා හොරෙක් නෙවෙයි කිව්වා? මෝට <laughs> මතකද මොදියෝ දවසක් දා මං උඹේ කඩෙන් සුරුට්ටුවක් ගත්තාම මූ මට කේවල් කරලා සල්ලි ඉල්ලා ගත්ත හැටි උඹට මතකද? ඒ සුරුට්ටුවේ සල්ලි කොහාටද ගියේ? ඒ සුරුට්ටු සල්ලි ගියේ මූගේ සාක්කුවට. හරිද? ආ හ්ම් දැන් ඇති මම්මගේ රාජකාරී කොලා මේක හින්දා හ්ම් දැන් නැගිටලා යමන් පොලෝසියට යමන් පොලෝසියට හ්ම් පිස්සු කතා කියන්න එපා රච්චි මතිනා මේ අහිංසක කොල්ලා ඔබමල් රේණුවක තරම්වත් වැරද්දක් නොකර පොලිසියට බාර දෙන්නේ ඇයි? මේකා වැරද්දක් කෙරුවා මුදියෝ. මං අහන්නේ මොකද්ද මූ කරපු වැරද්ද කියලා. මූ අර වෙදරාමිගේ කුස්සිය පැත්තේ තාප්පෙට නැග්ගේ සෙල්ලමටද? නෑ නැත්තම් එතන තියෙන උගු රස ගහේ ගෙඩි කන්නද නෑ නෑ මූ ඒක උඩ ඉඳගෙන ඒ විදරාලාමිගේ ගේ ඇතුළට හොට දාලා එබිකම් කරලා බැලුවා උන්නැහගේ සල්ලි රම්පවුන් රිදී බඩු කාසිකොල හංගලා තියෙන්නේ කොහෙද කියලා නෑ නෑ ආරච්චි මස්සින මගේ රාජකාරියට හරස් කපන්න එපා මුදියන්සේ කට පියා ගන්නවා මම කියන කල් එහෙමයි මේ මුවන් පැලැස්සේ හුඟ දෙනෙක් විශ්වාස කරනවා වෙදරාලාමි අර දුම්බරින් ඇවිත් ඉන්න නාමෙල් කියන තක්කඩි ගුරායි දෙන්නම එකතු වෙලා මේ පැලැස්සේ තිබ්බ රාත්තරන් නිදාන් සේරම හරගත්තයි කියලා. <laughs> බාරගත්තු ඉති ගෙඩියක් නෑ. මාත් හිතුවේ එරෙන නිදානේ හාරාගෙන දුම්බරට තවලංගොම් පිටින් භාගයක් පටවලා යවලා ඉතුරු හරිය මේ ඉතුරු හරිය ඔව් ඉතුරු කොටහ බොට වචන නැද්ද ඒ ඉතුරු හදිය ගැන කියාගන්න අන්නේ හරිය ගැන නම් <laughs> මේ මේ මේ මේ මං හිතන්නේ තෙපර බාන්න නැතුව කියහන් කියන දෙයක් මේ හීම්බණ්ඩ කොල්ල පොලෝසියට බාර දෙන්න කලින් බැරිද මේ පැමිණිල්ල අලලා විසික්ක කරලා මගේ කාමරයට ගෙහුන් අර ඔරෙන් බාර්ලි ඩිංගක් කටගාලා ඔය උගුර තෙමාගෙන ඊට පස්සේ විභාග කරන්ට ආව් ආව් ආව් එහෙමනම් අපි එහෙම කරමු ඒත් මේ අල්ලගත්තු හොරාට යන්න දෙන්න බෑ. ඔව්. ඔව් යන්න දෙන්න බෑ. මවරෙක් නෙවෙයි සර්. මං අබෑටයක් තරම්වත් හොරගම් කෙරුවේ නෑ. නෑ නෑ නෑ. නමුත් උඹ ඒ තාප්පේ උඩට නැගලා ගේ ඇතුලේ තියෙන්නේ මොනවද? ඈ ඉන්නේ කවුද කියලා හොරෙන් බැලුවා. ඈ නේද බල? එහෙමයි. ආ අන්න අන්න ඒක වැරද්දක් මන් ඒක වැරද්දක් මං මං එහෙම බැලුවේ ඒ බිසෝ මැනිකේගේ බබා පිරිමි බබෙද්ද ගෑනු බබෙද්ද කියලා දැනගෙන ඉන්න කියලා අර කොයිනියක මට කියපු හින්දායි දැන් මොනවා මොනවා හොම්බේ මගේ දුවට බබෙක් ඉන්නවා කඩෝර දෙයියෝ සාකි කවුද බබා දුන්නේ මුදියෝ කවුද දුන්නේ ඒක අහන්න ඕන බිසෝගෙන්. එහෙම නැත්නම් නාමල් ගුරාගෙන් මස්සිනේ. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න බලකාගොඩ, රත්නා ලාල්නී ජයකොඩි, රත්නදී නම්බුගේ සහ සෝමසිරි චන්ද්‍රසේන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න